දිවයින පුරා පිහිටි සියලුම රජයේ රෝහල්වල සේවය නියුතු ඖෂධ ඖෂධ සංයෝජක නිලධාරීන් අද උදෑසන 8 සිට සියලුම ඖෂධ කළමනාකරණ කටයුතු වලින් ඉවත් වුණා. මේ වන විට මධ්‍යම දේශශාලා, පර්යන්ත රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මූලික රෝහල් සහ සාමිය රෝහල් මුළු මුලින්ම ඇනහිටලා තිබෙනවා රෝගීන් ඖෂධ නිකුත් කිරීමේ කටයුතු. මම හිතන්නේ මේ වෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ නිසි අවධානය යොමු කරලා මේ ගැටලුවට කිසි මැදිහත් වීම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනොත් අපි මේ වැඩ වර්ජනය අඛණ්ඩව ගෙන යාමටත්, ഘോഷණයෙන් අනතුරුව අඛණ්ඩ සත්‍යයක් සහ ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. بعد ابدا أرسنه بالسواب بها